සිත දිහා බලාගෙන ඉන්නකොට සිතවිලි විතරමද පේන්නේ? මොකක්ද එන්නේ? වතුර බින්දුව වැටෙනවා, ඈත ශබ්ද එනවා. සතෙක් මොකද කුරුල්ලෙක් කෑ ගන්නවා. දැන් මේවා දැනගත්තනේ. වතුර බින්දුව වැටුණා. ඈත කට්ටිය කතා කරනවා. මේක දැනගත්ත නේද? මේ දැනගත්තේ කොහොමද? සිතවිල්ලකින් නෙමෙයිද? සිතවිල්ලක් මුල් නැතුව වර්ණයක් දැනගන්න බෑ. ශබ්දයක් දැනගන්න බෑ, ගන්ධයක් දැනගන්න බෑ, රසයක් දැනගන්න බෑ, ස්පර්ශයක් දැනගන්න බෑ. ඇයි? සිතවිල්ලක් අරමුණ වුණොත් සිතවිල්ලක් මුල් වෙලා තමයි මේ ඝනදෙනුව සිද්ධ වෙන්නේ. ඒක පැහැදිලිද? සිතවිල්ලක් නැතුව මොකවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙමනම් මලමිනින්ටත් ඒ ඔක්කොම දැනෙන්න එපා නේද? කතා කරන එකට ආගෙන ඉන්නවා මලමිනිය. එහෙම නැහනේ මලමිනියට ඇයෙන්නේ නැයි සිත නැහැ. එහෙනම් සිත මුල් වෙලා තමයි මේ හැමදේම හැෙන්නේ. එහෙම නේද? එතකොට සිත දිහා බලාගෙන ඉන්නකොට මේ සිතවිලි විතරමද පේන්නේ? වෙන මොකද පේන්නේ නැද්ද? දැන් 100 අඩු වෙනවනේ. වංශයට දෙන ප්‍රශ්නේ 100 අඩු වෙනවා මතක නෑ. ඒ අඩු වෙන්නේ ඇයි? දැන් ඔබ වංශයට දානයක් දෙනවා. මේක අවලාව තමයි ප්‍රශ්නයක් නෑ කතා කළාට කමටානක් නේ. දානයක් දෙනවා. දැන් දානෙට අපි කියන 100න් වළඳන්න කියලා. 100න් වළඳන්න කියලා දානයක් දුන්නාම ඔබ වංශය 100 කැඩෙනවා. එහෙම නේද? එතකොට දැන් මටත් පොඩි කාලේ ඒ 100 දානේ ඒ කෑම දෙනවා. දීලා කියනවා පුතා 100ෙන් කන්න ඕනේ. 100ෙන් කන්න ඕනේ. මං 100ෙන් කෑවා. 100ෙන් කෑවද කියලා ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා මගෙන්. ඒකට උත්තරේ දුන්නාම එයා ඔළුව අත ගාලා කියන හරි පුතා 100ෙන් කාලා තිනවා. ඒකට එයා දැනගන්නවා මෙයා හරියට වැඩේ තේරිලා මෙයාට. දැන් ඔබ වහන්සේට දාහනයක් දුන්නාම 100න් වළඳන්න කිව්වම ඔබ වහන්සේ කොහමද වළඳන්නේ? ඔබ වහන්සේ කොහමද වළඳන්නේ? හැම ව්‍යංජනයක්ම ගන්නකොට 100න් බලනවා. හැම ව්‍යංජනයක්ම හනනකොට 100න් අනනවා. හැම ව්‍යංජනයක්ම වළඳනකොට 100න් වළඳනවා. නැවත ව්‍යංජන ගන්නකොට අනනකොට දකින්නකොට ඒවා අයින් කරනකොට කරපිංචා ඔක්කොම 100න් කර. හරිද? වැරදි. මොකක්ද හේතුව කියලා කිව්වොත් දැන් අපි කිව්වා නේද මේ නාම රූප වල ලෝභ දේශ මොහ තියෙනවා. නමුත් ප්‍රශ්නේ එන්නේ ස්පර්ශ වුණොත් කියලා. මේක මං කැමති ව්‍යංජනේ. මේක දැක්ක ගම මොකද වෙන්නේ? සීය හතුරුදාන් වෙලා අර ව්‍යංජනේට කෙලින්ම සමවැදුනා. දැන් පාත්‍රය තමතකයි අර ව්‍යංජනේ කාලේ ඉවර වෙනකන් සීය නැහැ. ඒක කාලේ ඉවර වෙනකන් වෙන මොකවත් කල්පනා නැහැ. එහෙම වෙනව නේද? එහෙම සමහර ව්‍යංජන දකන්නේ මේක මට අගුණයි. ඒ කාලේ ඉඳලාම අගුණයි. දොස්තර මහත්තයා කියලා තියෙනවා. ඒක එම්ම තල්ලු කරනවා. දැන් අර ගැටෙන ගැටිල්ලට දැන් පාත්‍රයේ තමතක අර පදත්මි ටික ආගෙන අයින් කරනකොට මිනිසුන්ට තේරෙන ආන්දරන තරහා යනවා. නෝ මොකද්ද පාත්‍රය ඇතුලේ ඉන්නවා. මොනවද සර්පෙක් ඉන්නවා. ද්වේෂ සර්පයා ඉන්නවා. ලෝභ සර්පයා ඉන්නවා. තෘෂ්ණා සහිත සර්පය ඉහුත් තියෙන රස සර්පය තෘෂ්ණා සර්පය ඇතුලේ ඉන්න ද සර්පයි ගොඩක් මේ ඉන්නේ එතකොට මේ ව්‍යංජන වෙන වෙනම දැක්කාම ඒ ව්‍යංජන වල රස අඳුනාගත්තාම ඒ වර්ග අඳුනාගත්තාම ඒකට Tamanට තියෙන කැමැත්තට අනුව ඇලීමක් ගැටීමක් ඇති වුනාම දැන් සිය පවත්වනවාද පවතින්න පුළුවන් දෙම 100ක් ස්පර්ශ වෙච්ච ගමන් ප්‍රශ්නේ වැරදෙනවනේ 100 ටක් ගාලා වෙනස් වෙනයි අපි අනාගාමිද සකු르දාගාමිද තාම සෝවන් වෙලාද එතකොට මේක පවතින විදියක් නැහනේ කැඩෙනවාමනේ එහෙනම් දක්ෂයා මොනවද කරන්නේ මාර්ගඵල මොකවත් නැහැ. නමුත් දක්ෂයා මොකද කරන්නේ? හරි. මේක දකින්නකොට කැඩෙනව නේද? මේක රසයි කියලා දැනෙනකොට ඒ රස දැනගත්ත ගමන් අරක කැඩුනා. හරි. සීයෙන් කන්න කිව්වේ. කන බව විතරක් දැනගන්නවා. දැන් අපේ හාමුදුරනේ රසට 100කුයි, පාටට 100කුයි, සුවඳට 100කුයි, විකන විකන හැම විකන ගානෙම 100කුයි, මිරිකන ගානේ 100කුයි, කටට දානකොට 100කුයි. දැන් 100 වල් 500ක් තිබුණාම වැරදෙන්නේ නැද්ද? වැඩ දෙක තුනක් කරනකොට පැටලෙනවා නේද? අර අර අර ආන බඩු වලට මෙයාට ගින් දෙනවා. මෙයා කියන එකට අරයට උත්තරයි. ඔක්කොම පැටලෙනයි ප්‍රශ්න 500ක්නේ. එක ප්‍රශ්නයයි අපිට කරන්න පුළුවන්. කන එක විතරක් 100 ගන්නවා. දැන් එකක් නම් තියෙන්නේ 100ට අරමුණු වෙන්න දැන් කැඩෙනවද? 100 කියන්නේ එක අරමුණකින් එකනේ. දැන් අරමුණු 25ක් ගත්තාම 100 කොහොමද පවතින්නේ? 100 කිනක අරමුණු 20ක 25ක පවතින එකක් නෙමෙයි එක අරමුණක පවතින එකක්. එහෙමද නෙමෙයිද? එහෙමයි. එතකොට දැන් අරමුණු 25ක් ගත්තා. මොකද්ද පොළොත් තිනවා, පරිප්පු තිනවා, මේ ව්‍යංජනයක් තිනවා, මේ අපිට මේ ටිකක් අකමැති වෙච්ච මේ බීට්‍රූට් තිනවා. ඉතින් ඕම එක එක ඒවා තියෙනවා. දැන් මේ ඔක්කොම අරමුණුනේ. එක එක නාම රූපනේ, එක එක රසනේ, එක එක වර්ණනේ, එක එක සුවඳනේ, එක එක ස්පර්ශනේ. දැන් කොහොමද ඒක අරමුණක ඉන්නේ? වළඳනවා කියන එක විතරක් අරමුණු ගන්නවා. අර ව්‍යංජනත් අදාළ නැහැ, රසත් අදාළ නැහැ, සුවඳ මොකවත් නැහැ. වළඳනවා. දැන් තියෙන එක අරමුණ දැන් කැඩෙන්න පුළුවන්ද 100? ඔච්චරනේ 100 100 කියලා කියන්නේ. දැන් සිතවිලි දිහා බලනවා කියනකොට දැන් ඔබ වහන්සේ කරන වරද්ද මොකක්ද නම් මම ඔබ වහන්සේ භාවනා කරනකොට මම පොඩ මෙතන නැවතුනේ. මොකද්ද ඔබ වහන්සේ වඩන්නේ කියලා බැලුවා ඔබ වහන්සේ වඩන්නේ බොරුවක්. ඇත්ත කියන්නද කමන්නේ නැද්ද? ඔබ වහන්සේ සිතවිලි දිහා බලන්නනේ කිව්වේ. ඔබ වහන්සේ අර සිතවිල්ල මොකද්ද කියලා බලනවා. එන්නේ මොනවද? ආ වැවහාව මාර වැඩේ මේ ඉසෙල්ලා මේ පොළ ආවනේ. අර සිටිවිල්ල මොකද්ද කියලා බලන එතනයි වැරදෙන්නේ. මම ඔබ වහන්සේට ඒක නෙමෙයි කිව්වේ. සිටිවිලි දිහා බලාගෙන ඉන්න ඕන එකක් ආපු දෙන් ඕන එකක් ගියා දෙන් ඕන තරම් ආපු දෙන් ප්‍රශ්නයක් නැහැ. සිටිවිලි එනවා කියන එක තමයි බලන්න කිව්වේ. ඔබ වහන්සේ සිටිවිලි එන බව බලන්නේ නැහැ. සිටිවිල්ල මොකද්ද මොකද්ද කියලා ඔක්කොම ටික එක එක බලනවා. ඇල්බම් එක බලන්න කිව්වම ඇල්බම් එක බලනවා. අරවල පින්තූර බලන්න ගියාම ඇල්බම් එක අමතක වෙනවා. ඇයි? අරක තුල নানা ප්‍රකාර කණේවා බොනේවා ඔක්කොම තියෙනවානේ. වෙඩින් ඇල්බම් එකක්නේ. නටනේ වයිටන් තියෙනවා. දැන් ඒවා බැලුවම දැන් ඇල්බම් එකම මතක තියෙනවද නැහැ? ඇල්බම් එකේ 100 නැහැ. ඇයි අරකට ගිහිල්ලා දැන් මෙයා මගුල් ගෙදර ඉන්නේ. හැබැයි මගුල්ගේ වෙලා තියෙන අවුරුදු 20කට කලින්. දැන් එයා කොයි දෙන්නේ? අවුරුදු 20කට කලින් මගුල් ගෙදර දැන් එයාත් ඉන්න ඒකේ සබල්. අර නටනකොට එයාත් නටන. එයාට ඉනා. අර හඬනවා කට්ටිය ළමයා යනවා දැන් ගෙදරින්. අඬනවා. ඒක දැක්කම එයාටත් කඳුළු වෙනවා. මාර වැඩි. සමහර කට්ටිය නාට්‍ය බලන හඬන්නේ නැද්ද? දැන් එයා කොයිද ඉන්නේ? නාට්‍ය ඇතුලේ. ඒක ඇතුලේ එක්කෙනෙක් එයා. එයා හඬනවා. එයා බලන අහිංසක චරිතයක ගාන දත් පිටි කරනවා. දැන් එයා කොයිද ඉන්නේ? හරක ඇතුලේ ඉන්නේ. දැන් භාවනා යෝගියාට දීලා තියෙන්නේ චෛතසික දිහා බලාගෙන ඉන්න නම් එයා මොනවද කරන්නේ? සිතවිලි දිහා බලාගෙන ඉන්නවා. හැබැයි සිතවිල්ල මොකද්ද කියලා බලන්න යන්නේ මොනවද සිතවිලි ආවේ? සිතිවිලි නම් ගොඩක් ආවා. මොනවද ආවේ? ඒක දන්නේ ඇයි? සිතිවිලි දිහා බලාගෙන හිටියා. ඒවා අඳුනගන්න දෙන්නේ මේක අමතක වෙනවා. ඇයි? අරමුණු දෙකකින් ඉන්න පුළුවන්ද? එකකන ඉන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම සිත අරමුණක තියාගෙන ඉන්න. අපි දන්නේ සිතට අරමුණු දෙකක් දුන්නාම මේක කැඩෙනවයි කියලා. එතකොට අපි මොකද්ද කරන්නේ? උවමනාවෙම අරකයි ආවේ, මේකයි ආවේ. උදේ එකකුත් මතක් වුණා නේ මාන වැඩි. උදේ එකයි ආවේ. අකපාට එනවා මේ අපි රුවන්වැලි සෑය වඳින්න ගියපු. මාර වැඩි මේ අවුරුදු 3කට කලින් ඒකත් මතක් වුණා. දැන් ඒම වෙන වෙනම බලන්න ගියාම අඳුනා ගන්න ගියාම දැන් අර අරමුණට මොකද උනේ? ඒක ආගියතක් නෑ. සීයාවිලා ආන පුතා ව්‍යංජන රසයිද? මොන ව්‍යංජනද? ඇයි පුතා පරිප්පු පරිප්පු තිබුණද? ආ පුතා දන්නේ නැද්ද? දන්නේ කනවා නම් දැනගත්තා. හැබැයි දන්නේ නැහැ මොකද්ද තිබුණේ කියලා. රස දැනුනේ නැද්ද? නැහනේ. සුවඳ? නැහනේ. සේරම කෑවද? ඔව්. කොහොමද දැනගත්තේ? ගන්නකොට එන්නේ හැතට. එතකොට තමයි දැනගත්තේ මේ කෑම ඉවරයි කියලා. ආ එතකොට පුතා මේ කනවික විතරද බැලුවේ? ඔව්. 100 එකනේ කිව්වේ. 100ෙන් කන්න කියලා කිව්වා 100ෙන් තමයි කෑවේ. ව්‍යංජන ඒවා බල් බැලුවනේ. එතකොට 100ෙන් කන්න බෑනේ. එතකොට ඒකට 100 යනවනේ. හරියටම පුතා හරියට ඒක තේරුම් අරන් තියෙනවා. එතකොට අපේ හාමුදුරනේ අපි මොකද්ද කරන්නේ කියන එක හැමතකුණක් දැන් 100ක් තියෙනවද? දැන් අපිට කියනවා අපි ආන්දනේ සක්මන් කරන්න 100න් කියලා. දැන් සක්මන් කරන්න කියලා 100න් කිව්වම දැන් මොනවද කරන්න ඕනේ? සක්මනේ විතරයි 100 තියෙන. ඔසවමියාවමි තබමි කිව්වා දැන් තුනකට කැඩිලා නැද්ද? ඒතර සක්මනේ 100 නෑනේ. දැන් ඔසවනවා කියනකොට 100 කොයිද තියෙන්නේ? සක්මනේද ඔසවපු කකුලේද? තබමේ කියනකොට සක්මනේද තියෙන්නේ තබූ සිතේද තියෙන්නේ අරමුණ වෙනස් වෙලා සීයෙන් සක්මන් කරන්න කියම සමට කය වදින්න සමවදිනවා සමට සමවදිනවා මොකද්ද කයේ සීය පීඩවනවා මොකුත් නැහැ ඔසවන යවන මොකුත් නැහැ කය යනවා අහ වැදෙන්න යනවා ඇරුණා දැන් මොකද්ද කරන්නේ ආ පාඩු ඇවිදිනවා එක්තරා වේගයකින් කලබල මොකවත් නැ බොහොම සංවරයි මුළු කයම ඇවිදිනවා කියනක පිළිබඳව 100න් ඉන්නවා මුළු කය පිළිබඳව යා 100 පීටවල හත සෙලවෙනවා කකුල් ඉස්සෙනවා තියෙනවා මේ ඔක්කොම ටික බලනවා එකපාරටම සම්පූර්ණ රූපයක් බලනවා වාගේ බලාගෙන දැන් යා ඇවිදින්නේ කොහොමද 100න් ඇවිදින්නේ එයාට ඒ වදින එක පේනවා, වංගු පේන ඔක්කොම ඇයි? එයා සම්පූර්ණ සිය පීඨවල තියෙන. ඔසවමි යවමි තබමි කියලා ඕම ඕම කියනකොට මිනිස්සේ කිටින. තව ටිකක් එන්න ඇඟේ ඇප්පෙයි. ආ සමා වෙන්න. මම සියප ඕමද සිය පවත්න. තව ටික මගේ ඇඟේ ඇප්පෙනවා. බලනකොට ඕමම ගිහිලා තව මිනිසෙක් ඉන්නවා ඉස්සර දන්නේ එතකොට අපි ඔසවමි යවමි තබමි කියනකොට 100 තියෙන සක්මනේ නෙමෙයි ඔසවන එකේ යවන එකේ තබන එකේ සිතවිලි දිහා බලනකොට සිහිය තියෙන්නේ පවතින සිතවිලි මත. සිතවිල්ලෙන් සිතවිල්ලට හඳුනා ගන්න සිහිය පවත්තන්න ගියාම සිතවිලි මත නෑ. කෙලින්ම අර සිතවිල්ලකට සමවදින එක. අරමුණ කැඩුනා. දැන් අඩුව තේරෙනවද? දැන් සිතවිලි දිහා බලන්නේ කොහමද? උත්තරේ දුන්නට ඒකේ ඔරිජිනල් එක මම කිව්වේ නෑ ඔබ වහන්සේට. ඒක ඔබ වහන්සේ තුලින් ආවත් තමයි ඔබ වහන්සේට තේරෙන්නේ. තාම ඒක කරන ක්‍රමේ මම කිව්වේ නෑ. ඒක විස්තර කළා විතරයි. දැන් සිතවිලි දිහා බලන්නේ කොහමද? සිත බලන්නේ කොහමද? දැන් සිත බලන්න සිත ඉස්සලා අඳුනගන්න එපා. සිත බලන්නේ කොහමද? දැන් කෝපේ බලන්න පුළුවන්. කෝපේ බලන්න පුළුවන්. කුටිය බලන්න පුළුවන්. සිත බලන්නේ කොහමද? සිත දිහා බලන්නේ කොහමද? ඒක දැන් කොහමද? සිතට සමවදිනවා. සිතට සමවදිනවා. සමවදුනා කියලා දැනගන්නේ කොහමද? ඒක තමයි ඒක කොහමද? සිත දකින්න බෑ. පුළුවන්ද? ඔව්. හැබැයි සිත අඳුන ගන්න පුළුවන්නේ. එතකොට දැන් අපට තියෙන්නේ සිත දකින්න තියෙන එකම ක්‍රමය තමයි අඳුනා ගැනීම. පැහැදිලිද? සිත කියන්නේ ත්‍රිකෝණයක් ආකාරයි. සිත කියන්නේ අටපට්ටම් වාගේ. සිත කියන්නේ උසාඩි එකමාරයි, පළලංගල් අටයි කියලා දැන් ඕම කොහෙර පොතක තියෙනවද? දැන් සිත අපට අඳුන ගන්න බෑ. කොහොමද අඳුන ගන්න පුළුවන්? එයාගේ ක්‍රියාකාරීත්වය තුලින්. සිත දකින්න බෑ. අඳුන ගන්න පුළුවන්. අඳුන ගන්නත් බෑ. හැබැයි අඳුන ගන්න තියෙන එකම ක්‍රමය ක්‍රියාකාරීත්වය තුළින්. එතකොට ක්‍රියාකාරීත්වය තුළින් අඳුන ගන්න පුළුවන්ද? ක්‍රියාව දැනගන්නේ කොහොමද? එයා තුළින් ඇති වෙන නාම රූප. දොර මම දැක්කයි කියලා කියනකොට දොරද දැක්කේ දොර දැක්ක සිතද දැක්කේ. දැන් දැක්කනේ සිත. කොහොමද දැක්කේ? අර නාම රූපය තුලින් අඳුනා ගැනීම දැක්කා. අඳුනා ගැනීම තුලින් සිත දැක්කා. පැහැදිලිද නැද්ද? පැහැදිලිද. සිත දකින්න පුළුවන්ද? බෑ. අඳුනා ගන්න පුළුවන්. අඳුනා ගන්න පුළුවන්ද? අඳුනාගන්නේ කොහමද? සිත හඳුනා ගන්න බෑ. සිත හඳුනාගන්නේ සිතගෙන නාම රූප තුලින්. එතකොට යම්කිසි නාමයක් රූපයක් වර්ණයක් ගන්ධයක් රසයක් ඕජාවක් දැක්කයි කියලා කියන්නේ ඒ දැක්කේ වර්ණයේද ගන්ධයේද රසද ඕජාවද නාමයේද රූපයේද ඒ හැම දෙය තුලින්ම දැක්කේ සිතනේ මේක වර්ණයක් දැන් ඒ වර්ණය හඳුනාගත්තේ සිත තුලින්නේ. එතකොට සිත දැන් කොහෙද තිබුණේ? අර වර්ණය තිබුණේ. රූපයක් දැක්කා. රූපයක් දැක්කා. රූපේ දැක්කාම රූපේ දැක්කයි කියලා අඳුනාගත්තනේ. අඳුනාගත්ත දෙම නේද සිත? එතකොට සිත සිත සමානයි රූපය. රූපේ සමානයි සිත. හරිද? ශබ්දයක් ඇහෙනවා. දැන් ශබ්දය අපිට අයන බව දැනගත්තේ නැත්නම් ශබ්ද කියලා එකක් අපි දන්නවද? ඇහුණ බව දැනගත්තමනේ සද්ද අඳුනගත්තේ. එතකොට ඇහුණ බව දැනගත්තේ සිතවිල්ලෙන්නේ. ඒ සිත සමානයි අර shabdයට. පැහැදිලිද? අඳුනා ගැනීම තුලින් තමයි දකින්නේ සිත. එතකොට මේ වාඩි වෙලා සිත දිහා බලාගෙන සිතවිලි දිහා බලාගෙන ඉන්නකොට දැන් සිත දිහා බලාගෙන ඉන්න කිව්වා. එන එන හැම සිතවිල්ලක්ම Tamange සිතම නේද? මෝදයි මෝදු රැලි දෙකක්ද එකක්ද? දෙකයි. ඇයි? අරක ක්‍රියාකාරී ස්වභාවය මූද කියන්නේ නිවිච්ච ස්වභාවය. මූද කියලා කියන්නේ තම්පස් ස්වභාවය. මූද රැලි කියන්නේ මූදේ ක්‍රියාකාරී ස්වභාවය. දෙකම එකයි. සිතවිලි වශයෙන් තියෙන්නේ සිතමයි. තම්පත් වුණාම සිත කැළඹුණාම සිතවිලි. හරිද? එතකොට සිත දිහා බලාගෙන ඉන්නකොට එන සෑම චෛතසිකයක්ම සිතට සමාන නම් දකින දකින හැම සිතවිල්ලක් තුළම දැක්කේ මොනවද? දැන් මේක නේද වඩන්න කිව්වේ. දැන් දකින දකින හැම එකක්ම අපි Tamange සිත වශයෙන් දකිනවා මේ දැක්කේ මගේ සිත කියලා මං අඳුන ගන්නවා නම් ඒ පිළිබඳ 100 පීඨන දැන් අර කාරණාවද පේන්නේ සිතද පේන්නේ? කෙලෙස් හැදෙන්නේ නැහැ නේද කොට? සිතවිලි එකක්වත් මතක හිටින්නේ නැහනේ. සිත දිහා බලන ඉන්න මොහොතේ එයාට සිත විතරයි පේන්නේ. වෙන මොකවත් පේන්නේ නැහැ. ඇයි? එයා දැකලා තින්නේ සිත විතරයි. දැන් පැහැදිලිද සිත දකින ක්‍රමය? හඳුනා ගැනීමෙන් සිත දකින ක්‍රමේ හරියටම වැටුණාද? මේක තමයි කමඨාන. මේක තමයි වඩන ක්‍රම. මේක තමයි ඔරිජිනල් එක. දැන් පුළුවන් ද වඩන්න? වෙන මොකක් ගැටලු තියෙනවද? ඒකට කලින් පොඩි කාරණාවක් කියනකොට ඔබ වහන්සේ අකමැතිද? දැන් කනෙන්නේ ශබ්ද අහන්නේ. කනෙන් ශබ්ද අහන. ඒකට එකඟයි. ඇසෙන් රූප බලනවා. ඒකටත් එකඟයි. නාසයෙන් ගන්ධය ස්පර්ශ කරනවා. ඒකටත් එකඟයි. එහෙම නේද? එතකොට මේ දිවෙන් රස දැන ගන්නවා. ඒකටත් එකඟයි. ස්පර්ශයේ සමට දැනෙනවා. ඒකටත් එකඟයි. ඒකට එකඟුනේ කොහමද? ඒකතරක සාන්නාද කියනවා මේ ඔක්කොම ඉන්ද්‍රියන් එක විදිහටම හැදලා දෙක. හරි. හරියටම රබෝන්සේ දේශනාව හරියට ආලා තිනවා. මේ අසකන දිව නාසය සම කියලා කියන මේ ඉන්ද්‍රියන් පාම ක්‍රියාකාරී ස්වභාවයන් පාක් වුණාට ඔක්කොම ඇදිලා තියෙන එකම සෛල නේද? නිහස්ටියක් තියෙනවා. ක්‍රෝරසෝම් ජෝඩු 23ක් තියෙනවා. දිගහැරියාම 46ක් තියෙනවා. DNA RNA තියෙන ඒවා එකතු වෙච්ච ජාන තියෙනවා. එහෙම නේද? හැම එකක්ම එකයිනේ. එතකොට ඇයේ සෛල කළුවට තියෙනවා. දතේ සෛල සුදුවට තියෙනවා. හැමේ සෛල තලෙලුවට තියෙනවා. වර්ණය වෙනස් වුණාට සෛල ඔක්කොම එකයි. ඉස්කකෙස් ගහේ තියෙන්නේ, දතේ තියෙන්නේ, ඇසේ තියෙන්නේ, කනේ තියෙන්නේ, නාසයේ තියෙන්නේ, සමේ තියෙන්නේ, ඇටකොටු වල තියෙන්නේ ඔක්කොම එකම සෛල, එකම ඥාන, එකම ක්‍රියාකාරීත්වය වර්ණයේ විතරයි වෙනස්. එතකොට මේ ශබ්දය කනට විතරක් ඇහෙනවද මුළු හැඟටම ඇහෙනවද? ඇඟටම හැයෙනවා. හැබැයි කනේ තියෙන සෛලවල තියෙන විශේෂ නිර්මාණයේ ක්‍රියාකාරීත්වය නිසා එයා ඒක හඳුනා ගන්නවා. මේ කට්ටිය හඳුනා ගන්නවා ප්‍රතිසත වලින්. 100ට එකක් දෙකක් තුනක් වගේ පොඩි ප්‍රතිශතෙන් දැනගන්නවා. එතකොට රූපය ඇස හරියටම අඳුනා ගන්නවා. හැබැයි හැම සෛලයකටම අර තරංගේ වැදුනා මේගොල්ලෝ දන්නවා. හැබැයි අඳුනා ගන්න බෑ. ඇස් සම්ද මිනිසයාට මේ සෛලවල දාර්ථව වැඩි. අතගාලා කියනවා මේක රුපියල් 50 කොලේ. ඒ සයිස්ම කොලයක් අපල ඒ විදිහටම හදලා දෙනවා. මේක කොල කැල්ල මේක සල්ලි නෙමෙයි. කොහොමද මේ මිනිස්සු අඩන්නේ? මේ ඇඟිලි තුඩු වල අර ඇරේ තියෙන ධාරිතාව තියෙනවා. අරක 100%යි. නමුත් මේ මේ සංවේදීත්භාවය තුල මේ සංවේදී ස්නායු පද්ධතිය තුල අරක 120ක් විතර පීටලා. එකක් දෙකක් නැති වෙනවනේ 20ක් විතර දෙනවා. අල්ලපු ගම හරියටම කොලේ කියනවා. මාරු සල්ලි ගන්නවා. එයාට හොර කරන්න බෑ. රුපියල් 100 ඉතුරු දුන්නා මෙයා කියන රුපියල් 10ක් මේ අඩුයිනේ. නෑ හරියට තිනවා. නෑනේ අඩුයිනේ. හරියට මෙයා ගණන් දන්නවා. සමහර කට්ටියට මේ ඇස් පේන්නේ නැහැ. කතා කරන්නත් බෑ. හැබැයි කණෙන් එයා සේරම ටික දැනගන්නවා. සමෙන් සේරම ටික දැනගන්නවා. දැන් සර්පයාට කන් නැහනේ. කොහොමද අපි ඇවිදිනකොට ටක් ගාලා පැනලා යන්නේ? බේරලා යන්නේ. ඒ කියන්නේ අපි යනකොට අපේ තරංගයේ සමට වැදුනම සමෙන් එයා දැනගන්නවා සතෙක් එනවා අපට අනතුරුදායකයි. ටක් ගාලා එයා එතනින් යනවා. සමනලයට දිව තියෙනවද? නැහැ. සමනලිය කොහොමද රස දැනගන්නේ? Tamange කකුල් වලින්. සමනේ ඉගිලිලා ඉගිලා මිසරේ මලට ගිලා තිබ්බාම අර පැණි වල රසය යට තේරෙනවා. රස දැනගන්නේ කකුල් වලින්. එහෙනම් මේ එක එක්කෙනාගේ ඉන්ද්‍රිය අංග වල ක්‍රියාකාරීත්වය අඩු වෙනකොට ඒක අනිත් සෛල වලට පීඩනවා. එතකොට කායානුපස්සනා වඩන භාවනා යෝගියා පුරුදු කරන්නේ මොකද්ද? මේ ශබ්දය කනට සීමා කරන්නේ කන කියලා එකක් නැහැ. සෛල ගොඩක් තියෙන්නේ. ඇස කියලා එකක් නැහැ. චක්කුව මම නෙමෙයි. කන මම නෙමෙයි. දිව මම නෙමෙයි කියලා භාවනාව තියෙනවද නැද්ද? එහෙම සමීකරණයක් තියෙනවනේ. කට්ටිය වඩනවනේ. එතකොට දැන් එතන කියන්නේ ඒක තමයි. මේකත් සෛල නම් ඒ ක්‍රමවේදෙට නම් මේ ඔක්කොම ඇදිලා තියෙන්නේ. ඒතර කොහමද ඇසක් තියෙන්නේ? කනක් තියෙන්නේ. එහෙනම් මේ කියන shabdේ මුළු කයටම දැනෙනවා වාගේ අපේ මානසිකත්වය දනවා. එතකොට පේනවා කියනක මුළු කයටම පේනවා කියන මානසිකත්වය හදනවා. රස දැනෙනකොට දිවට තමයි මෙච්චර කාලයක් දැනුනේ මුළු කයටම දැනෙනවා කියලා මානසිකත්වය හදනවා. සිතවිල්ල දැනෙනකොට ඒක අපේ ශක්ති විශේෂයට තමයි දැනගන්නේ. සිත තමයි හඳුනගන්නේ. මුළු මුළු සර්වාංගයට මේක දැනෙනවා කියන මානසිකත්වයෙන් ඉන්නවා. ඒ එන සියලෝම සංස්කාර ඒ සංඥාවල් මුළු කයටම ගන්නවා. බාහිරව දේ බයිද්දාවා කායේ කාය අනුප. බාහිර හැම දෙයක්ම කයට අනුව ගන්නවා. කයට අනුව ගන්නකොට මේ කයේ ඇස කන දිව නාසය සමකින ඒ පාම තියෙනවා. හැබැයි එකකට සාපේක්ෂව තමයි කලින් ගත්තේ. දැන් පාටම සාපේක්ෂව ගන්නවා. දැන් මේ සිටිවිල්ලක් ඇවිල්ලා යනවා. හැබැයි ඒක අඳුනගන්න බැරි වුණා. හඳුනගන්න බැරි වුණා. එතකොට ඇත්තටම සිතවිල්ලක් තමයි. හැබැයි සිතවිල්ල බවට පත් වෙලා නැති එකක් වෙන්න පුළුවන්. දැන් අපි දකිනවා සංඥාවක් එනවා. සංඥාවක් එනවා. දැන් සංඥාව හඳුනාගත්තා. හැබැයි ඒකත් සිතවිල්ලේම කොටසක් තමයි. චෛතසිකයක කොටසක් තමයි. හැබැයි මේක සංඥාව නිසා කම්ප්ලීට් වෙලා නැහැ. තාම යා නිර්මාණ වෙලා නැහැ. පාම් පිටි ජනල දුන්නාම ඉදියාප්ප වළඳනවද? හම් පිටි වලට ඉදී අප්ප කියනවනේ මේ හාමුදුරුවෝ. ඔබ වහන්සේ රොටි වළඳනවද? මේක රොටි නෙමෙයිනේ. ඔබ වහන්සේ බනිස් වළඳනවද? හැබැයි ඔක්කොම තියෙනවා. ඒක ඇතුලේ තියෙන. තාම නිර්මාණය වෙලා නැහැ. හැබැයි කිසිම කෙනෙක් එකඟ වෙන්නේ ඇයි? ඒකේ මොකවත් නැහැ. මේකක් නැහැ. හැබැයි අපි ඒවා නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේ අර සංඥාවක් එනකොට අර අනාගතය හැදෙන්න යන සිතිවිල්ලගේ සෝස් එක මේක. ඒකට ආයෝජනය කරන්න තියෙන සම්පත මේක. සම්පත් හැබැයි තාම එතනට ගිහිල්ලා නැහැ. එහෙනම් සංඥාව අඳුනාගත්ත කෙනෙකුට සිතවිල්ල කාවා වගේ දැනෙනවා. හැබැයි මොකද්ද සිතවිල්ල කියලා දන්නේ නැහැ. අර නිර්මාණයක් වෙලා නැහැ. සංස්කාරයකට ඒක කන්වර්ට් වෙනවා. සංඥාව අඳුනා ගන්න බෑ. යාගේ දියුණු නැහැ සිත. හැබැයි සංස්කාරය අඳුනා ගන්නවා. සංස්කාරය අඳුනගත්තාන් පස්සේ තියා කියනවා මේ මොකද්ද මේ ගියා වගේ එකක් දැක්කේ. සංස්කාරය දැක්කා යා. සංස්කාරය දැක්කට අර කාරණාව දන්න මොකද්ද මොකද්ද සතෙක් වාගේ ඇටසැකිල්ලක් වාගේ එකක් ගියා. හැබැයි සංස්කාරපච්ච විඥානේ පාළ වෙලා නැහැ. විඥානේ පාළ නම් ගියේ කවුද කියන එක දන්නවා යා. විඥානේ පාළ වෙනවා. දැන් විඥානේ පාළ වෙන චකම අපි කියනෝනේ අර වගේ එකකුත් ආවා. මේ වගේ එකකුත් ආවා. හා එහෙමද? එතකොට 100න් හිටපු නිසා ප්‍රශ්නයක් උන්නේ නැහැ. සන්තෝසයි. වෙන මොනවද ආවේ? වැව මතක් වුණා. හොඳයි. පොළ මතක් වුණා. ගෙවල් පැත්තේ ඒවත් මතක් වුණා. හොඳයි. විඥාන පාළ වුණා. විඥාන වලට මේ නාම රූප ඇති වුණා. ආ ඔව් මේ එක එක ඒවා කල්පනා වුණා මට අර වගා කරපුවා මතක් වුණාම අපරාධමේ දවස්වල හොඳ හොඳට වගාවක් කරන්න තිබුණා මේ දෙසැම්බර් වෙනකොට ලක්ෂ දෙක තුනක ආදායමක් ලබන මාසේ අපරාධ මේක නිකම්ම අපතේ ගියා කියලා එහෙම නාම රූප ඇදුණා. නාම රූප ඇදිච්ච නිසා මේ සලායතනත් එක්ක ගැටුමක් ඇතිවෙනවා. ඔව්. ලෝභ දේශ ඇති වුණා. ඒ කියන්නේ සමහර කට්ටිය අන්තිමට ලෝභ දේශ හැදෙන්නේ. එතන තමයි ඉන්නේ. එතන ඉන්නේ. ඇයි ඒගොල්ලෝ මේ ලෝභයක් ඇති වුණා, දේශයක් ඇති වුණා, රාගයක් ඇති නැහැ කියලා ඒක මත සියපාව. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ කියන ට්‍රැක් එකේ කෙරවල ඉන්න කට්ටිය. හැබැයි දියුණු වෙන්න වෙන්න මේක පස්සට එනවා. ලෝභ දේශ මොහ වලට කලින් නාම රූප වලින්ම මේ අඳුන ගන්නවා. නාම රූප වලට කලින් සලායතන ලිම මේක අදා ගන්නවා. ඇයි අපි දේශනා කළා තියෙන සලායතන වල 100 පින එතනින් අදා ගන්නවා. එතනින් අදා ගන්න කලින් අර සිතවිලි වලින් දැනගන්නවා. ඒ විඥාණයෙන් දැනගන්නවා යා. දැන් මේක මේක මේක පටන් ගන්න යන්නේ කියලා. එතන තයින් සංස්කාර වලින් දැනගන්නවා. ඊට කලින් සංඥා වලින් දැනගන්නවා. අවිද්‍යාව විද්‍යාව කරලා එහෙම තැම්පත් වෙනවා. ඒ කියන්නේ එයාට ආයි භවයක් නැහැ. එයාගේ වැඩ ඉවරයි. එහෙනම් දැන් සමහර වෙලාවට අපට සංඥාව සංස්කාරයක් එනවා. හැබැයි මොකක්ද ආවේ කියලා හරියටම දන්නේ. ඒ කියන්නේ ඒක තාම විඥාන බවට පත් වෙලා නැහැ. නාම රූප බවට පත් වෙලා නැහැ ඒක. නාම රූප වලට පත් වුණොත් මොකක්ද කාරණාව කියන එක අපි දැනගන්නවා. දැනගන්න තාම ඒක පත් වෙලා නැහැ. තාම පාම් පිටේ ඒක බනිසෙයිද ඉදියාප්පෙයිද මොනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මොනවාරි එකක් වෙනවා. හැබැයි තාම වෙලා නැහැ. ඒ වගේ සමහර ටිකක් මේක වඩාගෙන යනකොට ගොඩාක් බණ හැයෙනකොට කමටන් වැඩෙනකොට සිතේ අවබෝධය වැඩි වෙන ප්‍රතිසතුලින් වැඩි වෙනකොට මේ විදිහට අර සිතවිල්ලක් බවටපත් වෙන්න කලින් සංඥාව සංස්කාරයක් වෙන තත්ත්වෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ වෙනකොට දන්න මොකද්ද එකක් ආවා මොනවද ආවේ හරියටම මේ තේරුන්නේ නැහැ. හැබැයි මොනවද එකක් ඉතුණා. හැබැයි එයා දන්නේ නැහැ. එහෙනම් ඇවිල්ලා තියෙන එක්ක සංඥාවකින් නැත්නම් සංස්කාරයකින්. තාම යා නාම රූප බවට සලායතන වලටපත් වෙලා නැහැ. සිතවිල්ලක් බවට තාමපත් වෙලා නැහැ. මගහැරිච්ච එකක්. ඒක ඒක අවෝසි කර්ම. ඒක අවෝසි කර්ම. ඒක නිකන් ඇති වෙලා නැති වෙලා යනවා. එක ශනේයකට දහස් ගණන් මිලියන ගණන් සිතවිලි ඇති වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට ඕනතරම් අතපසු වෙනවා. ඕනතරම් අත්හැරෙනවා, මඟ හැරෙනවා. සිතවිලි ලක්ෂයක් එනකොට 10ක් 15ක් වගේ තමයි අපට අහුවෙන්නේ. මේක ප්‍රශ්නයක් නෙමෙයි. හේතුව අර අඳුනා නොගත්ත සිටිවිලි වල කර්මය අඳුනා නොගත්ත කර්මය. ඒවා අවෝසි කර්ම. අඳුනා ගත්ත සිටිවිලි වලට තමයි අඳුනා ගත්ත කර්මයක් ඇදෙන්නේ. එතකොට ඒකේ විතර සිය පිටවුවම හරි. අඳුනා ගත්ත එක අඳුනා ගැනීමෙන් නිරෝධ කරනවා. අඳුනා නොගත් එක අඳුනා නොගැනීමෙන්ම නිරෝධ කරනයි. ඒක අඳුනා ගන්න යන්නේ. ඒක දන්නේ නැති. ඒක එහෙම යන්න අරිනවා අවෝසියලාම. හැබැයි දැනගත්තට පස්සේ මේක සිටිවිල්ලක් වෙලා මේක නාම රූප වෙලා මේක ජාති ජරා භව වෙන්න පුළුවන්. ඒක ඇලින් ගැටින් වෙන්න පුළුවන්. ඒක ලෝභ දේශ මොහ රාග වෛර වෙන්න පුළුවන්. ඒ නිසා අඳුනා ගත්ත නිසා මේකෙන් ප්‍රශ්නයක් වෙන නිසා ඒක අඳුනාගෙනම 100 මේක නිරෝධ කරනවා. අර අඳුනාගත්තේ නැහැ. එහෙනම් ඒක ආයි වෙන එකකටපත් වෙන්න විදියක් නැහැ. අඳුනාගත්තේ නැහැ. ඒක එහෙමම යන්න අරිනවා.